විනාඩි 30යි. රසාංජලි නාට්‍ය සිනමාව වේදිකාව හා ලලිත කලාවන් පිළිබඳ සංකතනය රසාංජලි ඉදිරිපත් කරන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය ජයන්ත අමරසිංහ අයබෝවන් සුබෝදසනක් පසුගිය රසාංජලි වැඩසටහන් වලින් අපි සාහිත්‍ය කලාව සහ සමකාලීන ජීවිතය කොහොමද කලාකෘති මගින් නිරූපණය කළේ කියන කාරණය විවිධ වකවානු වල විවිධ කලා සම්ප්‍රදායන් නියෝජනය කළ කලාකරුවන්ගේ නිර්මාණ ඇසුරෙන් කතාබහට ලක් කළා. අද දවසේ රසාංජලි වැඩසටහනින් මා කල්පනා කරා ඊට වඩා වෙනස් වකවානුවක බිහිවුණු ඉතා ප්‍රචලිත එහෙත් ප්‍රචලිත වූ පමණින් නිර්මාණයේ සැබෑ ඉතිහාසය සාහිත්‍ය සම්ප්‍රදාය තුල එබඳු නිර්මාණවලට හිමි ස්ථානය ආදී පිළිබඳ අල්ප වූ පිරිසක් කරුණු දන්නා කෘතියක් පිළිබඳ සාකච්ඡා කරන්නට. ඒ කෘතිය තමයි සිංහල ජන ජීවිතය සමග ඉතා තදින් බද්ධ වී පැවති කාව්‍ය ආඛ්‍යානයක් වන යසෝදරාවත. බොහෝ දෙනාගේ විශ්වාසය යසෝදරාවත නැමැති ජන කාව්‍ය නිර්මාණය මහනුවර රාජධානි සමයේ පමණ ලියවූ කෘතියක් වන්නට ඇති කියා. එහෙත් මේ කෘතිය පිළිබඳ වඩාත් පිළිගත හැකි විශ්වසනීය තොරතුරු සම්භාරයක් ලේඛනගත කොට තිබෙනවා බ්‍රිතාන්‍ය යටත් විජිත වකවානුවේ ලංකාවේ සේවය කළ එක්තරා සිවිල් නිලධාරියෙකු විසින්. ඒ සිවිල් නිලධාරියා හිවුන් නෙවිල්. ඔහු එවක යටත් විජිතයේ අගවිනිසුරුගේ සහායක නිලධාරියෙක් වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණ පසු කාලයේ ප්‍රාදේශීය පරිපාලකයෙකු වශයෙන් ආදායම් පාලක නිලධාරී හෝ එහෙම නැත්නම් උපදේශපති කියන තනතුරු ධර්මෙන් දීර්ඝ කාලයක් ලංකාවේ සේවය කළා. ලංකාවට පැමිණි බොහෝ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට පෙරදිග ආසියාතික ජීවිතය පිළිබඳව ඇති වුණේ ඉතා නොසන්සිඳෙන සුළු කුතුහලයක්. ඒ කුතුහලයෙන් මැඩුණු හිව්නෙවිල් ශ්‍රී ලාංකික ජන ජීවිතයේ ආත්මයට කිඳා බසින්නට ඉතා දැඩි පරිශ්‍රමයක් දරුවා. ඔහු ඉතා ආයාසෙන් මැනවින් සිංහල භාෂාව අධ්‍යයනය කළා. ඒ බසින් ලියා ඇති දේවල් කියවන්නට අවශ්‍ය ශික්ෂණය පුහුණුව ඔහු ලබා ගත්තා. ඒ නිසාම ඔහුට හැකියාවක් තිබුණා සිංහලයන් සතුව පැවති පැරණි පුස්කොළ පොත් සම්භාරයක් එක්රැස් කොට ඒවා විචාරාත්මකව අධ්‍යයනය කරන්නට. එසේ දහස් ගණනක් වන පුස්කොළ පොත් සම්භාරයක් එකතු කරගත් හිවුනෙවිල් ඒ හැම පුස්කොළ පොතක්ම කියවා ඒ පිළිබඳ සංක්ෂිප්ත සටහන් සමුදායක් ලැබුවා. කෙටි නිවාඩුවක් සඳහා එක අවස්ථාවකදී ඔහු එංගලන්තයේ බලා පිටත් යන අවස්ථාවකදී මේ එකතු කරගත් පොත් සම්භාරයත් තවත් ජීව විද්‍යාත්මක සාධක සමුදායකුත් ඔහු රැගෙන යන අතරේ ජර්මනියේදී ඔහු අභාවයටපත් වෙනවා. ජර්මනියේදී ඔහු සතුව පැවති මේ පුස්කොළ පොත් එකතුවත් අනෙකුත් වටිනා සියලු මෙවලම් සහ සියලු දෙයක්ම DMD ඉසිත් වික්‍රමසිංහ නැමැති විද්වතානන්ගේ මැදිහත් වීමෙන් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට ලබා ගැනීමට හැකියාව ලැබුණා. එසේ ලැබුණු ඒ කෘති සම්භාරය පිළිබඳ තිබූ සටහන් පසු කලක PEB දැරණිගල අතට පත්ව ඔහු ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කළ කාලේ සිංහල කවි සිංහල වර්ස් කියන නමින් කෘති තුනක් වෙලුම් තුනකින් යුතු කෘති වශයෙන් එම කෘති ප්‍රකාශයට පත් කළා. ඒ එක කෘතියක 269 යසෝදරාවත කියන අංකය යටතේ නමින් හිව්නෙවිල් අප අතර ඉතා ප්‍රසිද්ධ යසෝදරාවත කියන කෘතිය සම්බන්ධයෙන් සංක්ෂිප්ත සටහනක් තබා තිබෙනවා. ඔහු එහි සඳහන් කරනවා මුලින්ම ලියවුණු මේ කෘතියේ කවි 217ක් අන්තර්ගත වන බවත් බෝපිටිය නිරුඳගේ වැඩිමහල් දියණිය විසින් මේ කවි පොත ලියා ඇති බවත් උඩපළගම කියන ස්ථානයේ තමයි මේ බෝපිටිය කියන නිරුඳු වාසය කරලා තියෙන්නේ. ඒ වගේම ඔහු සඳහන් කරනවා මේක 895 වර යනුවෙන් එක් කවියක සඳහන් වන බැවින් මේ කෘතිය ලියා තිබෙන්නේ බුද්ධ වර්ෂ 1895 වර්ෂයේදී වන්නට ඇතැයි කියා. එය වර්තමාන ව්‍යවහාර වර්ෂ වශයෙන් ගත්කල 1352 කියන වර්ෂය වශයෙන් ලැබෙන්නේ. ඒ වකවානුව හතරවෙනි වුවනක බාහු රජ ගම්පල රජකල කාලයේ වශයෙන් හියුනෙවිල් හඳුනා ගන්නවා. එතකොට මේ කෘතිය ඉතිහාසය සිංහල කවියේ දීප්තිමත්ම වකවානුව වශයෙන් අපි හඳුනා ගන්න කෝට්ටේ රාජධානි සමයටත් වඩා ඈතට දිව යනවා. ඒ වගේම ඒ කෘතියේ වර්තමානයේ තිබෙන්නේ කවි 90ක් පමණ සංඛ්‍යාවක්. ඊට වඩා දෙගුණයක් කවි ඇති කෘතියක් සම්බන්ධයෙන් හිව්නෙවිල් ඒ තබා ඇති සටහන් විද්වත් කේඩී සෝමදාස ඒ කෘති පිළිබඳ තවත් සවිස්තරාත්මක වෙලුම් පහකට වඩා අධික ග්‍රන්ථ සංඛ්‍යාවකින් මේ කෘති පිළිබඳ තවත් විවරණයක් කොට තිබෙනවා. එසේ පුද්ගලයන් පුරෝගාමී ශාස්ත්‍රඥයන් දෙදෙනෙකුගේ මැදිහත් වීමෙන් අනාවරණය කළ මේ කෘතියෙහි සැබෑ తත්වය අනාවරණය කර ගැනීමට අප තවමත් උනන්දු නොවීම සතුටටපත් විය හැකි කරුණක් වශයෙන් හිතන්නට අමාරුයි. මේ අවස්ථාවේ මම කැමති ඔබේ වින්දනය පිණිස අප මේ සාකච්ඡා කරන යසෝදරාවත කෘතියේ ආ පැදි කීපයක් මදුවන්ති වැඩසටහනකට ඊට බොහෝ කලකට පෙර WD අමරදේවයන් ගායනා කළා. ඒ ගායනාවල මේ කවිවල තියෙන ගැඹුරු මානව සබඳතාවන් පිළිබඳ సౌందర్యාත්මක අරුත මැනවි නිරූපණය වෙනවා. ඔබ ඒ සවන් දුන් ගීතයේ අමරදේව යසෝදරාවතෙහි ඇති ගැඹුරු මානව අර්ථ මානව සම්බන්ධතා පිළිබඳ ප්‍රකාශමාන සියුම් අර්ථ නාද ප්‍රකාශනය බවට පත් කොට තිබෙනවා. අපි දන්නවා යසෝදරාවත চিරාත් කාලයක් තිස්සේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතයේ උදාවන ඉතා දුක්බර අවස්ථාවක් වන මරණයක් සිදු වූ අවස්ථාවලදී මලකෙවල්වල නිදි වර්ජිතව රාත්‍රියේ පුරා මේ විප්‍රයෝගයේ ප්‍රකාශිත කවි ගායනා කරමින් දුකටපත් මිනිසුන්ගේ Tamanගේ ලය සනහා ගන්නට ගායනා කළ බව. ඒ ගායනා කිරීම සඳහා විවිධ රමණීය ශෝකය උත්පාදනය කරන ගායනා ශෛලීන් සමුදායකුත් අපේ සම්ප්‍රදාය තුලේ වර්ධනය වී ආවා. කෙසේ නමුත් මෙතන අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. කෝට්ටේ රාජධානි සමයට පෙර රචනා වුණු ජනකවි සම්ප්‍රදාය නියෝජනය කරන බවට කෘතිය ඇතුළතින් සාක්ෂි ලැබී තිබෙන කෘතියක් මේ කෘති ශාස්ත්‍රාලීය වශයෙන් හදාරන විශ්වවිද්‍යාලයේ විද්වතුන් සහ ඉන් පරිබාහිර පඬිවරුන් මේ පිළිබඳ වෙනත් පිටපත් සොයා ලන්ඩන් නගරයේ තිබෙන පිටපත සමග සංසන්දනය කොට කෘතියෙහි සැබෑ ස්වરૂපය විමර්ශනය කිරීමට ඉදිරිපත් නොවූයේ මන්ද කියන කාරණය. සාහිත්‍ය න්‍යාය, සාහිත්‍ය සංකල්ප, සාහිත්‍ය ප්‍රවණතා පිළිබඳ ඇතිවන ඇතම් උණුසුම් ප්‍රවණතා පිළිබඳ වාද විවාදිය ලංකාවේ ඇති වුණා. මුල් සාහිත්‍ය නිර්මාණ සම්බන්ධයෙන් ගවේෂණය කළ යුතු එංගලන්තයේ වෙනත් විශ්වවිද්‍යාලට ගොස් වසරක් දෙකක් පමණ කාලය ගත කරනවා. එවන් විද්වතුන්ට ලන්ඩන් නගරයේ සුරක්ෂිතව ඇති මේ කෘතිය පිටපත් කොටගෙන ලංකාවේ තවත් ප්‍රදේශවලින් සොයාගත හැකි මූලාශ්‍ර සමග සංසන්දනයේ කොට ප්‍රශස්ත අධ්‍යයනයක් සිදු කළා නම් සම්භාව්‍ය සිංහල කාව්‍ය ලෙස අපි හඳුනා ගන්නා කෝට්ටේ රාජධානී සමයට පෙර මෙබඳු ජනකවි සම්ප්‍රදායකට අයත් කෘති නිර්මාණය වී තිබුණේ කෙසේද? ඒවා සිංහල කවියේ ඉදිරි මගට බලපෑවේ කෙසේද යන කරුණ පිළිබඳ වඩාත් ගැඹුරින් විමසා බලන්න තිබුණා. අපි ඒ පිළිබඳ කතා කරන්නට මත්තෙන් මා කැමති යසෝදරවතේ අන්තර්ගත තවත් ගීතයක් නීලා වික්‍රමසිංහ ගායනා කළ අවස්ථාවක් ඔබේ වින්දනය පිණිස ඉදිරිපත් කිරීමට Thank you. නීලා වික්‍රමසිංහ ගායනා කළ ඒ ගීතයේ එක් සුවිශේෂත්වයක් තිබෙනවා. මේ ගීතය නිර්මාණය වුණේ ශ්‍රී ලාංකික ජන සංගීතය පිළිබඳ ප්‍රශස්ත පර්යේෂණ සමුදායක් කළ සීදේස් කුලතිලක සංගීතවේදියාණන් විසින් නිර්මාණය කරන ලද මියසිය වැඩසටහනකට. මෙහිදී ශික්ෂිත කටහඬක් සහිත ගායිකාවක් ජන සම්ප්‍රදායේ ගායනයක් ඉදිරිපත් කිරීමේදී මේ සම්ප්‍රදාය දෙකෙහි ඇති ජීවමාන ගුණය සංකලනය කරගෙන මේ නිර්මාණය කිරීම නිසා නීල වික්‍රමසිංහගේ කටහඬින් යසෝදරා දේවියගේ අධ්‍යාත්මය වඩාත් හොඳින් නිරූපණය කිරීමට සංගීත විද්‍යාවට හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම ඒ නිර්මාණය සඳහා උපයුක්ත භාෂාවේ ඇති අව්‍යාජ හැඟීම් ප්‍රකාශනය මට මතකයි මහාචාර්ය සරච්චන්ද්‍ර තමන්ගේ කෘතිවලදී යසෝදරාවතේ ඇති මේ කාව්‍යාත්මක ගුණය කලාත්මක සංයමය පිළිබඳ වෙසසින්ම සඳහන් කොට ඇති බව. කෙසේ නමුත් කෝට්ටේ රාජධානී සමයට පෙර රචනා වුණු මෙම කෘතිය සිංහල කාව්‍ය සම්ප්‍රදායේ අනාගතය කෙරෙහි ඇති කළ බලපෑම කුමක්ද? වඩාත් පඬිතමානී ශාස්ත්‍රීය ඡන්දස් ශාස්ත්‍රයේ ඇති නියමයන් ව්‍යාකරණ නියමයන් ආදිය මනා ලෙස සුරකී නොමැති කෘතියක් විදියට අපිට යසෝදරාවත දකින්නට පුළුවන්. මෙය ගෝපිටිය නිරිඳු නමින් ගම්පල රාජධානි සමයේ ජීවත් වූ ප්‍රාදේශීය රජ කෙනෙකුගේ දෙතු දියණියක විසින් රචනා කරන ලද බව හෙව්නෙවිල් ඔහුගේ සටහනේ සටහන් කොට තිබෙනවා. එනු අපිට පේනවා මහනුවර ප්‍රදේශයේ ගම්පොළ වැනි ප්‍රදේශයක ප්‍රාන්තීය පාලකයෙකු වශයෙන් සිටි ප්‍රභූවරයෙකුගේ දියණියක මේ කාව්‍ය රචනා කර තිබෙනවා. ඇය ඒ කෘතිය සඳහා උපයුක්ත බස්වහර පොදුජන බස්වහරට ඉතා සමීපයි. මෙබඳු පොදුජන වහරට සමීප පොදුජන චින්තනයට සමීප මේ කාව්‍ය නිර්මාණයේහි සුවිශේෂ වූ අනන්‍යතාවක් තිබෙනවා. ඒ අනන්‍යතාව තමයි මෙතෙක් ශ්‍රී ලංකාවේ කාව්‍ය සම්බන්ධයෙන් ප්‍රභූ පන්තිය විදග්ධ කවීන් ಭಾರತೀಯ සෞන්දර්ය විද්‍යා සංකල්ප සාහිත්‍ය විචාර සංකල්ප වලට අනුගතව කළ නිර්මාණ වලට වඩා ස්වාධීන බවක් මේ නිර්මාණවල දකින්නට ලැබීම. කෝට්ටේ යුගයේ වාසය කළ වැක්තේ හිමියන් රචනා කරන ගුත්තිල කාව්‍යෙහි වඩාත් සුමට ලෙස වඩාත් දීප්තිමත් ලෙස විකසිත වී තිබෙන්නේ යසෝදරාවත කවියා පාදාගත් මේ ජන කවියේ තිබූ નિસર્ગ සිද්ධ අව්‍යාජ ගුණය බව මේ කෘති දෙක වඩාත් සංසන්දනාත්මකව හොඳින් අධ්‍යයනය කරන කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන්. වැඩසටහන අවසානම කිරීමට මත්තේ මා කැමති පඬිත් අමරදීරයන් යසෝදරවතී තවත් කොටසක් සුඛීය ගීතයක් සඳහා උපයුක්ත අවස්ථාවක් ඔබේ වින්දනය පිණිස ඉදිරිපත් කරන්නට. Thank you. පුරුදු වෙනවා ලකුණු දැනේ නරකටුව ආවා මම සරණ කෙනේ භාවනාව තොර නොකරමි සිතින් අනේ ගාව අඳුරුයි අද සුවා لك අංජලි සංකතනයේ පිළිබඳව ඔබේ අදහස්, යෝජනා හා චෝදනා ලියන්න අප වෙත. රසාංජලි නිෂ්පාදක ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. රසාංජලි නිෂ්පාදක ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. රසාංජලි ඉදිරිපත් කළේ රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනංශී මහාචාර්ය ජයන්ත අමරසිංහ. නිෂ්පාදනය රාජිත දිසානායක. ඡන්දය ඔබේ අයිතියක්. එය භාවිතා කිරීම ඔබේ වගකීමක්. රට වෙනුවෙන් යුතුයකම ඉටු කිරීමක්. ඡන්ද බලය සුරකිමු.